තමයි දැන් දැනට අපි දත්ත විදියට අපි ගන්නේ සූර්යයේ ආලෝක කිරණ වැටෙන ප්‍රමාණයේ ආලෝක තීව්‍රතාව තමයි අපි ටෙක් වෙන්නේ. නමුත් මේකෙන් අපිට පුළුවන් වෙනවා පාරගම්බුල කිරණ තීව්‍රතාව පවා මනින්න. ඊළඟ ඕසෝන් වියනේ දහස්සේ වෙනස් වෙන්නේ කොහොමද මේ කර්මකලාපය ආශ්‍රිතව කියලා. ඒ ආශ්‍රයෙන් ලංකාව උඩ ඉහළ අහසේ ඕසෝන් වියන විනාශ වෙනවද අපිට ඒ හින්දා හිතකර ආලෝක කිරණ පාරජම්බුල කොච්චර වැටෙනවද ඒ හරහා අපේ සුබය තියෙන කොච්චර ප්‍රවණතා ඇති වෙන්න පුළුවන්ද සමේ පිළිකාය තියෙන කොච්චර ප්‍රවණතා ඇති වෙන්න පුළුවන්ද අන්න ඒක අපිට පුරෝකසනයක් කරන්න පුළුවන් අපිට ඇති වෙන සෞඛ්‍ය ගැටලු පිළිබඳව අපිට ඊට පහසුවෙන් දීර්ඝ කාලීනව රටේ සෞඛ්‍යට සේවයක් කරන්න පුළුවන් වෙනවා